වහන්සේ. තෙරුවන් සරණයි. අර නාගේ රත්නප්‍රිය නේනිනා කතා කරන්නේ. ඔව්. මම හරනාකට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්ද? මේ වෙලාවේ පොඩි වෙලාවක් කතා කරන්න පුළුවන් වෙයි. එහෙනම් ආයෙත් පස්සේ වෙලාවක එහෙනම් ගන්නගේ කාඩිස් නෑ. ආ වැටගත්තා නම් හොඳයි 9 මාට විතර. මෙහෙනින් වහන්සේගේ දැන් කාරණාව කියන්න බලන්න. මේ අරණසර මේ මම දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා කතා කරානේ. ඔව්. අරණස එතකොට අර මේ අරණවදට පැහැදිලි කර දීපු එක මේ මට ඒ වෙලාවේ ටිකක් මේ අවුල් වගේ ටිකක් තේරුම් ගන්න අපහසු වුණා. අරණවසි කිව්වනේ මේ මට තේරුම් ගන්න තේරුණේ නැහැ කියලා. ඔව්. එතකොට මේ මිනිනාසි ඊට පස්සේ මේ ගොඩදුරට ඒක ගැන ටිකක් විමර්ශනය කෙරුවා අර මේ දේශනත් ඇහුවා. තව අර මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක කතා කරන උන්වහන්සේත් කිව්වා මේ ඉන්නවන්ස මේ මෙහෙම කියලා මගේ මේ ඉන්නාසේගේ එහෙම අඩුපාඩු පෙන්නලා දුන්නා. එතකොට මේ අරයන් හදලා ටිකක් මේ මං හිටපු තැන මේ මහා ලොකුට ඉන්නාසේ හදාගෙන හිටියනේ මේ මමත්වයක්. ඒක ගොඩක් දුරට මේ ගොඩක් දුරට අඩු වෙලා ගියා නිකන් මට දැනෙනවා ආර්යනාන්තික. මම මෙහෙම මෙහෙමයි කියලා මගේ හිතින් මම මේ ලොකු පෞරුෂයක් හදාගෙන හිටියනවා මෙහෙණි වහන්සේ. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු වෙලාවේ මට දැනුණා ටිකක් ඒ වෙලාවේ. එතකොට මේ හරියන්න හද ඊට පස්සේ අර ධර්ම දේශනාත් ඇහුවා මම එහෙම. ඊට පස්සේ මට අර මේ සමහර දේවල් සද්ද එනකොට එන මම සිහිනුවණින් ඒ ගැන මේ සීයෙන් ඉන්නකොට හරියන්න හස ඒක අර සද්දයක් ඇහෙනවා ඒ ඒ ඇහෙනවා ඒක ඒ වෙලාවේ ඒක විතරයි ඒ වගේ ආයතන ඔක්කොම එකතු වෙලා පහම එකතු වෙලා තමයි මේ මනෝවිඤ්ඤාණයට ගිහිලා දෙයක් හදන්නේ කියලා අවබෝධය දැනුණා හොඳට හරියන්න එන්නේ ටික තව තව විස්තර ගන්න දෙන එන්නේ ටික ටිකක් දැන් අවබෝධයක් තියෙනවා හරියනවාසර එදා දේශනා කළ දුන්නේ මේ මෙන්නාන්ට මේ අර පින්තූරයක ඇඳලා මෙහෙම මේ ඒක අර දරුවන්ගේ ප්‍රබාස් පොඩි දරුවෝ ප්‍රබාස්වල හිත දකින්න විදිය ඒක දැන් හොඳට අවබෝධයි අරණාතික ඔය දේශනේ ධම්මා අපි ඒක ඇහුවා නත හෙබට පස්සේ තමයි මම මේ ඉන්නහතේ වැරද්ද අඳුනාගත්තේ එදා ආර්යයන් වහන්සේ කියනකොට මට ටිකක් අවුලක් තිබුණා මට කියන එක තේරෙන්නේ නැහැ. ඒක දැන් ගොඩක් අය තේරුණා කියුවට හරියටම හරියටම තේරෙන තවත් ටිකක් සුද්ධ කරන්න තියෙනවා. එහෙමයි අරිනාස. ඒ කියන්නේ මේ දැන් ඔතන මේ අතිසියුම් ස්වභාවයක් තියෙනවා හඳුනා ගන්න. ඒ කියන්නේ මේ ඇත්තටම දැන් ගොඩාක් දියුණුයි ඒ තැන ඔවම කතා කරන එකත් ගොඩක් දැන් හොඳයි ගැන කතා කරන එක. මොකද මේ දැන් තේරුම් අරන් තියෙනවා සිතුවිලි කියන්නේ නාම රූප කියලා. එතකොට දැන් නාම රූප කියන්නේ මොනවද කියලා දැන් ගොඩක් අය ප්‍රායෝගිකව අහන්න අහන්නේ දැන්. දැන් දන්නවා මේ සිතුවිලි තමයි නාම රූප කියලා. දැන් අපි සිතුවිල්ලක් ඇති වුණොත් ඒ සිතුවිල්ල විඥාන මායාව එහෙමනම් ඒක නාම රූපයි කියන එක දැන් තේරුම් ගන්න තියෙනවා. එහෙමයි. එතකොට ධර්මයේ ගොඩාක් ඇති ලිහෙනවා එතකොට. මොකද ඔය නාම රූප පරිච්ඡේදය කියන එකනේ සබ්බේ සංඛාරා අනිච්චා කියන එකනේ. එහෙමයි. ඒ කියන්නේ ඒ කියන්නේ මෙතන අපිට තියෙන ඇත්තටම අවබෝධ කරගන්න ධර්මයක් තියෙනවා. ඒ ධර්මතාවය තමයි අපි ඉස්සලම අපි අවබෝධ කරගන්න ඕනේ. මෙතන නෑ කිව්වට නෑ නෙමෙයි. හැමදේම තියෙනවා. එහෙමයි. හැමදේම තියෙනවා. හැබැයි හැමදේම තියෙනවා කිව්වත් වැරදි. ඇත්තටම මෙතන නැහැ. ශුන්‍යතාවය කියන්නේ නැහැ කියන එකයි. නමුත් මුකුත් නැති වෙලා නෙමෙයි මේ නෑ කියන්නේ. මේ භාෂාවෙන් කියන්න බැරි අතිසියුම් Tamanටම දැනෙන්න ඕනි ස්වභාවයක් ගැන මේ කතා කරන්නේ. ඒක අපි පෙන්වන්න තමයි අර මෑණින් වහන්සේට ඇත්තටම මේ වෙලාවේ ආපු උපමාවක් තමයි ඒ කිව්වේ. ඒ කියන්නේ මේ චිත්‍රයක් අපි අඳොත් ඒ චිත්‍රේ පුටුව තියෙනවා. ඒ චිත්‍රේ මේසක් තියෙනවා. ඒ චිත්‍රේ හැමදේම තියෙනවා. ඒ චිත්‍රේ අඹගස් අඳින්න පුළුවන්. ඒ චිත්‍රේ රත්තරන් මාලයක්ත් අඳින්න පුළුවන්. හැබැයි ඒ චිත්‍රය එතකොට පුටුව නෑ කියන්න බෑනේ. එහෙමයි හැබැයි ඒ වුණාට ඇත්තට මේ චිත්‍ර පුටුවක් නැහැනේ. එහෙමයි. ඒතර අතිශයම කෝණයක් අහුවෙනවා. එහෙම තියෙනවා තියෙනවා. ඒතකොට මේ චිත්‍රේ පුටුවක් නැහැ කියන්න බෑ. චිත්‍ර පුටුවක් තියෙනවා. හැබැයි එතන පුටුවක් තියෙන ඇත්තටම පුටුවක් නෑ එතන. එහෙමයි. කොහොම කිව්වහම අපිට පිස්සු කියලා හිතන්නේ. ඇත්තටම පිස්සු වගේ තමයි. දැන් මේ ධර්මයේ ධර්මයේ දන්නේ නැති කෙනෙක්ට ඕක කිව්වොත් ඇත්තටම එයා ගණන් ගන්නෑ. එයා හිතනවා අපිට පිස්සු කියලා. මෙයා එක වෙලාවකට නැහැ කියනවා, එක වෙලාවකට තියනවා කියනවා. මෙයාට මෙයාට මෙයා දන්න දැනුම ධර්මයක් නැහැ කියලා අපිට බැලලා යන්නත් පුළුවන්. නමුත් එයාට තේරෙන්නේ කාටවත් තේරුම් කරන්නත් පහසු නෑ මේ කියන කතාව. මේක අතිශය හැම දෙයකම ඒක තියෙනවා. මේක දැන් අපි ගත්තොත් පුටුවක විතරක් නෙමෙයි අපි දැන් මේක අපි ගන්නවානේ වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කියලා. ඔය හැමතරකම ඕක තියෙනවා. ඕක තවත් ගැඹුරුයි එතකොට. ඒ අයනාසේ දැයි දෙදෙනක ඒ අර අර සත්‍ය තමයි අපේ ගෙදර කියන එකෙත් ඒක මං ඒ එනාට හොඳට ඇහුවා එදා අහනවට වඩා දැන් අහනකොට වෙනස් අරයි තේරෙනවා ගැඹුරක් දැනෙනවා එහෙමයි අයනාසේ එදා මේවා කිව්වේ නැද්ද කියලා හිතේ දැන් හරි වෙනස්. දැන් එක එක දවසට එක එක විදිහට දැනෙන්නේ. දැන් ආයි අහනකොට අර ධර්මාබෝධයෙන් දැන් වැඩිනේ. දැන් ඒක ඊට වැඩිය හරයක් දැනෙනවා. එහෙමයි අර අර එදා අරණහස කිව්වනේ කාය කාය සංකාර වචී සංකාර මනෝ සංකාර ඒකට යටින් තියෙන එදා මට මේ අරණහස කිව්වට ඒක ඒ වැටුනේ නෑ. ඊට පස්සේ අර ඒ දේශනාවේ තිබිලා ඒක දැන් පොඩි අවබෝධයක් තියෙනවා ඒ ගැන. ඔව් මේකේ අපි මෙනෙහි කරන්න දෙයක් තියෙනවා. අපි ඇත්තටම මේ මේ ධර්මය මෙනෙහි කළා නෑ ගොඩක් අය. ගොඩක් අය ඇත්තටම මේ මේ පටිච්චසමුප්පාදය මෙනෙහි කරනවා කියලා වචනෙන් කිව්වට ඒ හරියටම පටිච්චසමුපාදේ හරියටම මෙනෙහි කරොත් කෙනෙක්ට පුදුමාකාර මහා ඥානයක් අවදි වෙනවා. මේක අභ්‍යන්තරේ මේ අතරම මේ ආත්ම සංඥාව තමයි මේ හසු වෙන්නේ. එහෙමයි අරිනොසේ ඉර එදා ඒ ආත්ම සංඥාව කියන එක අර උලම්බැස්ස වගේ ටිකක් වුණා හරියනවා ඊට පස්සේ තව ඉතින් ඇති හරියට තව දිනවනේ එකපාරටම වෙන්නේ නැහැ එකපාරටම වෙන්නේ අන්න හරි ඒ කියන්නේ මේ ධර්මයේ වුණත් ටික ටික තමයි ඒක ගන්න ඕනේ ඒ කියන්නේ දැන් අද අද ඔක්කොම බත් කන්න කියලා හිතුවට අද කන්න බෑ ඒ කියන්නේ අපි දන්නවා ඒක වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අර ටිකක් යනකොට ඒක ප්‍රායෝගික වෙනකොට තමයි ඉතුරු ටික එන්නේ. මේ වෙලා එන්නේ. එතකොට තමයි දැනෙන්නේ මේ මේ තරම් ගැඹුරක් මේකේ තියෙනවද කියලා. එතකොට තමයි ඇත්තටම තමන් හොඳට ඒක පත්‍යං වුණා වෙන්නේ. ඒක හොඳට අවබෝධ වෙනවා කියන එක එතකොටයි තේරෙන්නේ. මොකද්ද මේ අවබෝධ ඥානතෝ පස්සතෝ කියනකොට දැනගන්න එක වෙනයි අවබෝධය දැන දැන් දැන දැනගන්නවා කියන්නේ අපි ඒක දැනුමක් ගන්න මුලින් දැනගන්නවා අතර මේ වුණාට ඒක අවබෝධ වෙනවා කියන එක ඥානතෝපස්සතෝ ඊට තමන්ට ඒක පත්‍යං වෙන එක දකින්න එක නේද ඔව් දකින්න එක වෙනයි දැනගන්න එක වෙනයි ඒ දැක්ම වෙනයි අර දර්ශනයටපත් වෙන එක තමයි දැක්ම කියන්නේ මේ මේ දර්ශනය කියන එක ආත්ම සංඥාව ගිලිහුණු දර්ශනයක් ඒතර නිවන තියෙන්නේ. ඒ ඒ ආරයන් වහන්සේ දැන් මේ මෙහෙන් වහන්සේ කොච්චර මේ දුරට මේ දැන් ගොඩාක් දේවල් ගිහි කාලේ ඒවා හිටන් මේ ඔළුවේ තියාගෙන හිටියනේ හරි නහන්සේ. ඊට පස්සේ දැන් මේ මෙහෙම මෙහෙම නේද හිටියේ කියලා පස්සේ හරි ගැජ්ජක් හිතෙනවා ආරයන් වහන්සේ හිටකොට. ඔව්. <laughs> ඇත්ත ඇත්ත. ඒ කියන්නේ ඇත්තටම ඇත්තටම මෙතන මේ හොඳට මේ ධර්මය අවබෝධ වුණොත් එහෙම අපිට මේ එන විතක්ක පව අඩු වෙනවා. විතක්ක අඩු වෙනවා. ඒකට හේතුව තමයි මේ අවබෝධය ඇති වෙනකොට අර කුතුහලයේ කුකුසරය. ඒ කුකුස කුතුහලයේ විසින් විචිකිච්ඡා විසින් අපිට දෙනවා විතක්ක සංඥා. එතකොට ඒ විතක්ක සංඥා සමුදේ චරන්ති කියලා අපි කියනවානේ. විතක්ක සංඥා සමුදේ චරන්ත කියන්නේ මේ විතක්ක සංඥාම තමයි අපිට දෙයක් බවට එන්නේ සිතුවිලි ඉලිප්පිලා එන හේතුව අර අපි කියන්නේ පරිඋත්ථාන වෙනවා කියලා විතික්කමන වෙනවා කියලා. ඒ කියන්නේ අනුශේ අපි කියනනේ අර පරිඋත්ථාන වෙලා ඒක නැවත ක්‍රියාවට එන අවස්ථාවට වෙනවා කියලා. වචනයක් කියන්න එනකොට අර විතක්කේ ඇවිල්ලා ඉවරයි. පිටුවිල්ල ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ අපි ඒක කියන්නේ. එතකොට ඒක යට තියෙන විතක්කේ. ඒ විතක්කේ තමයි විතක්ක සංඥාව තමයි. මේකේ අනිත් එක තමයි අර නසන්න සම්නී න විසන්න සන්නී නොපි අසන්නී න භූත සංඤී කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ සංඥාව. සංඥාව. මෙතන තියෙන සංඥා ස්වභාවයක්. ඒ කියන්නේ මේ අනිදස්සන විඥානය කියන එක. විඥානය අනිදස්සනයි කියන තැන විඥානේ නැහැ නෙමෙයි. එහෙනම් බුදුන් වහන්සේට තිබුණා කියන විඥානේ නැහැ කියලා. විඥානං අනිදස්සනං කිව්වේ විඥානයක් නැති වෙන්නේ සිතක් පහළ වෙනවා. ඔතනත් ඔතන ඒ කියන්නේ ඔය ඔතන ඔය අපි කතා කරන මේ ඥානයේ කියන ස්වභාවයේ අපේ ඥානය කියලා කියන්නේ එතන සිත බල ගැන්වෙන්නේ අපපටිතිතයි පතිතය වෙන්නේත් නෑ සිතක් පණවන්නත් බෑ හැබැයි එතන සංඥාවක් ඒ ස්වභාවය දැනෙනවා කියන්නේ සංඥාවක් තියෙනවා ඒ සංඥාව තමයි මේ මේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ නසන්න සම්නි න විසන්න සම්නි නොපියසන්හි න බුත සංඥි සංඥාවක් නැත්තේත් නෑ මහණෙනි කියන එක කියන්න හේතුව තමයි එහෙනම් මේක දැනෙනවානේ. ඒ ඒ එතන සංඥාව බල ගැන්වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකට නාම රූප නැහැ. එතන සංඥාව අපිට නාම රූප සංඥාවක් තිබ්බොත් නාම රූප තියෙනවා. නමුත් බුදුන් වහන්සේ කියනවා මෙතන සංඥාවක් නැහැ කියන්නේ උනාට බෑ කියලා. ඒ කියන්නේ මේ ස්වභාවයේ අවදිමත් ස්වභාවයේ ඒ ප්‍රභාසර සිත කියලා ගන්නෙත් ඒකයි චිත්ත විත. ඒකත් සිතක් විදියට ගන්නවානේ ප්‍රභාසරේ. ප්‍රපස්සරං චිත්තං කියලා. ඒතකොට ඒක සිතක් විදියට ගන්නවානේ. හැබැයි මෙතන තියෙන සීය අවදිය. එතකොට ඒක සිතක් පණවන්න බෑ. ඒක නිසා තමයි ගොඩක් අය පටලවගෙන කියනවා මේ මේක මේ අර අර අපි කතා කරන ආයතන හයක් ගැන හත්වෙනි ආයතනේ නිවන් දකින ආයතනේ කියලා සමහර අය පොත් ලියනවා. ඔහොම ඔය එක එක ඒවා ලියන්න ඕනේ මේක අවබෝධ කරගත්තාම අවබෝධයටපත් වුනහම දැනුමෙන් නෙමෙයි දැනුමෙන් ගියොත් තමයි ඔක්කොම සංකාර වෙනවා. එතකොට ඔක්කොම සිතුවිලි එනවා. දැන් මේ හිතන එක හිතන එක සිතුවිලි. නමුත් දැනෙන එක සිතුවිල්ල නෙමෙයි. දැනෙනකොට Tamanට දැනෙනවා. මෙතන සිතුවිලි වලින් ඔබේ තියෙන සිහිය ඥානය කියලාම දැනෙනවා. එතකොට ඒ ඥානය කියන ස්වභාවය තුළ Tamanට ඒ කාටවත් කියා ගන්න බෑ. නාම රූප එතන ඉස්මතු වෙන්නේ නමුත් සංඥාවක් නැත්තේ නෑ මානෙනි කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ උතරම තමයි. ඔතනම තමයි. ඒ කියන්නේ සංඥාව පනවන්නෙත් නැහැ. සංඥාව පනවන්න ඇත්තෙත් නැහැ. අර රූප අර පුටුව මෙතන නැහැ කියන්නත් බෑ. පුටුවක් තියෙනවා කියන්නත් බෑ. එහෙමයි. ඊට සංඥාවක් පනවන්නත් බෑ. සංඥාවක් නැහැ කියන්නත් බෑ. හැබැයි එහෙම දෙයක් කියන්න බෑනේ. මේකට කියන්න වචනයක් නැහැ. අන්න ඒකයි ඥාණයට හසු වෙනවා කිව්වේ. ප්‍රඥාවෙන් දකින්න දේ ඥාණයට හසු වෙන්න කිව්වේ. ඒක ඥානයක් දකින්න එක. ඒක තමයි දර්ශන ඥානෙ. සත්‍ය ඥානෙ. ප්‍රත්‍ය ඥානෙම තමයි දර්ශන ඥානෙ කියන්නේ. ආර්යනාථි එතකොට මේ අර ඒ ඒ ඇහැට මේ ඇහැට රූප දැන් ඔය මේ දැන් සාමාන්‍ය මේ කයේ කෙනෙක් නෑ නෑ කියලා දැන් ඔන්න ඔතන මෙහිනාසේ කියන උත්සාහ කරන එක කුමක්ද දන්නේ නෑ. නමුත් දැන් ඔන්න ඔතන අපිට කියන්න ඕනි. ඒ කියන්නේ දැන් ඔය ඔක හඳුනා ගත්තොත් දැන් අපි කියන එක හඳුනාගත්තා කියලා අපි හිතනවා. ඒක කියන්න බෑනේ වචනේ. වචනෙන් කියන්න බෑ. ඒ නිසා අපි උපමාව ගත්තා චිත්‍රයක පුටුවක් නෑ කියන්න බෑ. චිත්‍ර පුටුව ඇඳලා තියෙන චිත්‍ර පුටුව තියෙනවා. හැබැයි එතන පුටුවක් ඇත්තටම නෑ. එතකොට නෑ කිව්වත් වැරදි, තියනවා කිව්වත් වැරදි. අර අපි කියන්නේ අර නිකන් ධර්මයේ සාමාන්‍යයෙන් පැහැදිලි කරනකොට අර කියනවානේ පෙරණසු විරුද්ධමක් කියලා කුබ්බේ අනුසුත ධම්මේසු කියලා මහණෙනි නැත කිව්වත් වැරදි මහණෙනි නැත කිව්වත් වැරදි මහණෙනි කියන ලෝකයක් නෑ මං කියන්නේ. ඒකයි කියන්නේ. ඒක ඇත්තරම අපි කියන්නේ. තියනවා කියන්නත් බෑ නෑ කියන්නත් වෙනවා. ඒක තමයි අපි එක වචනෙන් නිවන කියන්නේ. අපි එක වචනෙන් ඒක වේගෙන් හයියෙන් කිව්වට කාටවත් තේරෙන්නේ නැහැ කියලා අපි දන්නවා. හැබැයි ඒක තමයි බුද්ධ වචනේ. ඒකයි අත නැත අන්ත දෙකේ මිදුණු දහමක් බුදුන් වහන්සේ දේශනා කරන මජ්ජේ ඥානං කිව්වේ ඔතනයි. උතරයි මධ්‍යේ ඥානං කියන්නේ. දැන් ඇත කිව්වත් වැරදි, නැත කිව්වත් වැරදි. එතකොට ඇත්තටම චිත්‍රේ පුටුවක් නැහැ කිව්වත් වැරදි. චිත්‍රේ පුටුවක් තියෙනවා. හැබැයි ඇත්තටම චිත්‍රේ පුටුවක් නැහැ. ඇත කිව්වත් වැරදි, නැත කිව්වත් වැරදි. මේ අන්ත දෙකෙන් මිදුණු දාම මේ කියන්නේ මේ සිහියට සිහිය ගැන මේ කතා කරන්නේ. මේ ප්‍රභවය ගැන කතා කරන මූලය ගැන. මේ භවාංගය ගැන කතා කරා මේ වචන ගොඩාක් කියත හැකි. නමුත් මේ මොහොතට අවදිය උත්තරීතර උදකලාව ගැන කතා කරා. බද්ධිකරත්න සූත්‍රයේ තියෙනනේ. ආර්යනාදී බද්ධිකරත්න සූත්‍රයේ තියෙනෙත් ඒකමයි. මේ හැමතැනම කතා කරන්නේ එකම තැන. වෙන එකක් නෑ කොහෙවත්. ඔය හැම සූත්‍රකම අපි ගත්තොත් යෝබන්තේ විදිත්වාන මජ්ජේමන්තා නලිප්පති තම්බ්‍රුහි මහා පුරුෂෝ සේදසිම්බනි මජ්ජක ඒත් අපි කතා කරන්නේ මෙතරමයි. ඒත් නිවනමයි. හැමතැනම එහෙමයි. අර අත්තානුදිට්ඨින් ඌහච්ච මච්චුරාජාන අපස්සති ඒත් එතනමයි. මෙතන තියනවා කියලා තියනවා කියලා ගත්තොත් එතනම තියෙන තිබ්බොත් තමයි අර මායයක් තියෙන්නේ එතනමයි. ආත්මේ තියෙන එකයි ඔය කියන්නේ. තිබ්බොත් ආත්මයක් තියෙනවා. පොත පුටුව තිබ්බොත් ආත්මයක් තියෙනවා. පුටුව නැහැ පුටුව නැහැ පුටුව නැහැ ආත්මයක් තියෙනවා. එහෙමයි ආත්ම දෘෂ්ටියෙන් මේ විදුරොත් තමයි අරිනස ඕක. නෑ නෑ නෑ ආත්ම දෘෂ්ටිය කියන්නේ මේකමයි. පුතුවම ආත්ම කියන්නේ මේ ශරීරයට කියන එකක් නෙමෙයි මේ මේක අපි දිගටම පැහැදිලි කරා. එහෙමයි. මෙනිනාසට තේරුණානේ අපි කියන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් ඒ මමමයි කියලා. ආ එහෙමයි එහෙමයි. එතකොට දැන් පුතුව තියනවා කිව්වොත් එතන උතර මම එන්න ඒ තමයි මම. එහෙමයි ඒකයි ආත්ම ආත්ම ආත්මී ඒක තමයි ආත්මය තියෙන්නේ. සිතමයි මනෝවිඤ්ඤාණයමයි කියවනේ. එහෙමයි. කොච්චර අපි මේ ධර්මයේ ලිව්වද කියලා. ඒ වදේතරත්න සූත්‍රේ නම් හරි ඒක සමහර වෙලාවට හොඳට තේරෙන සමහරලාට අර ඒක එක මනසෙත් එක එක වෙලාවල් අපි මෙහෙම දෙයක් කියනවා මෑණිනස තේරුණත් වැඩක් නැහැ. මේක දැනෙන්න ඕන. දැන් අපි කියනකොට තේරෙන්න පුළුවන් පොත චිත්‍රයේ පුටුවක් නැහැ කිව්වත් වැරදි. තියෙනවා කිව්වත් වැරදි කියලා තේරෙනවානේ. ඔව් ඒක දැනෙන එක වෙනයි. ප්‍රායෝගිකව ඒක දැනෙන එක කියන එකක් නෙමෙයිනේ. වචනෙන් කියන එකක් නෙමෙයි. ඒක දැනෙන එකක්නේ. දැනෙන්න ඕනේ. අන්න දැනෙන එක. අන්න ඥානතෝ පස්සතෝ කියන එක දැනෙන එකයි. ඒක දැනෙන්න ඕනේ. ඒක දැනෙන්න ඕනේ. ඒක ඒක දැනෙන්න ඕනේ නුරා වගේ. දැනෙන්න ඕනේ. කියන්න බෑ ඒක දැනෙන්න ඕනේ. හැක හැම සතර ඉරියව්වෙම දැනෙන්න ඕනේ. ඊට වැඩි ඊට තවත් ටිකක් එසොට යනවා ගැඹුරට. දැන් සතර ඉරියව්වෙම දකින්නේ කොහොමද? දැන් මේ චිත්‍රවත් තාම දැක ගන්න බෑ මේ කට්ටියට කියලා ඉතින්. නේද? ඒක හරි මේ සියුම් තැනක් කරයන්නවා. ඒකනේ නිවන. ඔකේ පුංචි දරුවා ඉන්නේ ඔතන. ඔය ප්‍රභාස්වරයි. ඔතන ප්‍රභාස්වරයි. ඔතන නාම රූප නැහැ. ඔය නිවන් දකින්නේ. ඔතන නිවන ඔතන තමයි ලෞතර සුවය. ඔන්න බලන්න දැන් චිත්‍රේ පුටුවක් තියෙනවා කිව්වොත් එතර රූප සංඥා. හැබැයි ඒ වුණාට එතර පුටුවක් ඇත්තටම නැහැනේ. අන්න අරූප සංඥා. ඔතන තියෙන්නේ කාම භූමියේ පුටුව ඒ පුටුව කියලා ගන්න වටිනාකම. එතකොට ඒ චිත්‍රය අඳින චිත්‍රය තියනවා කියන එක තමයි රූප සංඥාව. හැබැයි ඇත්තටම එතර පුටුවක් නැහැනේ. ඒක අරූප සංඥා. ඒක අර මේ ප්‍රකාශ කරනකොට කියන්න අමාරුයි නේද? හරියට එන්නේ එක. එකතන තියෙන්නේ. කොයිතරම් ගැඹුරු දහමක් තියනවද එතර නේ දකින්න. ඒක තමයි. වචනෙන් කියන්න බැරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එහෙම තමයි. වචනට අහු වෙන්නේ ඒක තමයි. ඒක දකින් දකින්න ඕනක් තියෙනවා. දකින්න දැක්මක් තියෙන්නේ නේ. ඒක තමයි වටින්නේ. ඒක දකින්න ඕනේ නේද? ඒක තමයි. ඒක ඉතින් ඒක ඒක ඇවිල්ලා මේ ඇත්තටම මේ දැනෙන්න ඕනේ ඔක ඒ කියන්නේ මේ හිතලා හිතන හිත මේක දැනුමට හිතෙනවා දැන් කියනකොට. කියනකොට තේරෙනවා. තේරෙන්න පුළුවන්. කියනකොට නොතේරෙන්නත් පුළුවන්. කියනකොට තේරෙන්නත් පුළුවන්. හැබැයි මේක හැම මොහොතෙම යා දැනෙනවා නම් ගොඩාක් දියුණුයි. ගොඩාක් දියුණුයි නේ එතකොට. ආයෙහරි තෝරේක අපි දැක්කා කියලා ඒක කියන්නත් බෑ නේද ඒක කියන්න බෑ දැනෙන එකනේ. ඒක සාන්දිටිකයිනේ. ඒක ඒක ඒක දැන් දැන් දැන් අපි හිතමු දැන් මොන හරි දෙයක් බලන් ඉන්නවා කියලා. මොන හරි දෙයක් දිහක් බලන් ඉන්නවා කියලා. එතකොට ඒක පේනවනේ. ඒවයි. හැබැයි එතන ඒක නෑනේ. තේරෙනවද මේ කියන්නේ? තේරුණාද කියපේ? එතන ටිකක් ගැට්ටු සංකල්ප. දැන් ඕ දැන් අපි තුන් දැන් ඔන්න අපිට පේනවානේ අඹ ගහක්. එහෙමයි. දැන් උතන අඹ ගහක් තියනවද? ඔව් තියෙනවා. කවරේ ඉන්නේ දැන්. දැන් දැන් චිත්‍රෙම තමයි මේ. දැන් පුටුව තියෙනවානේ. එළිය අපි තුන් පුටුවක් දැක්කා කියලා. දැන් පුටුවක් දිහා බා පේනවද පුටුවක් තියනවද ළඟ? ඔව් තියෙනවා. දැන් පුටුව නෑ කියන්න බෑනේ. තියෙනවනේ. එහෙමයි එහෙමයි තියෙනවා. දැන් ඇත්තටම උතන පුටුවක් තියෙනවා ධර්මයේ බැලුවොත්. දැන් අපි හිතන එකන්නේ විඤ්ඤාණ මායාවනේ කියන්නේ පුටුව කියලා. ශබ්ද වර්ණනේ. ආ එහෙමයි. ආ ඒ හරි හරි. මේ නේද ආයි රිවර්ස් යනවානේ. ආයි මොන්ඩිසෝරිට යන්න හදන්නේ. එහෙමද? තේරෙනවද කියප එක? අර ආවතක කරන්නේ අර දැන් මොන්ඩිසෝරියට ආයි යන්නේ ආයි ඒව දැන් දන්නවා කියලා අපි හිතන්නේ. තේරෙනවද? ඔව් ඔව් නාම රූප මේ නාම දැන් අපි ශබ්ද වර්ණ කියලා පෙන්නුවානේ. එහෙනම් අපි හිතන විඤ්ඤාණ මායාවෙන් කියන්නේ පුටුව කියලා. පුටුව කියන්නේ શબ્දයන්නේ. එතනින් නාම රූප වෙන් කරන්නේ පච්චේපරිග්‍රහ ඥානෙ පෙන්නුවානේ. අපි දකින දේ දැන් දැන් ওই දැක්මනේ දැන් ওই ප්‍රායෝගික චිත්‍රකලෙන් පෙන්නුවේ. එතකොට ඇත්තටම දැන් එළිය දකින එක දිහා බලලා ප්‍රායෝගික වෙන්න එපා. ප්‍රායෝගික වෙන්න එපා දැන් දැනගත්ත දැනුම. දැන් ප්‍රායෝගික වෙනකොට අපිට දැන් පුටුව පේනවා චිත්‍රය වගේ. එහෙමයි. චිත්‍ර කියලා හිතන්න ඕනේ දැන්. චිත්‍ර කියලා චිත්‍ර කියලා හිතනකොට චිත්‍ර අපිට මේ චිත්‍ර අපිට පුටුවක් පේනවනේ. ඒ වගේ තමයි දැන් එළිය දකින්න පුටුව පේනවා. දැන් එළිය දකින්න පුටුව පේනකොට එළියෙත් දැන් චිත්‍ර වගේ පුටුව පේනවා. හැබැයි මේ පේන පුටුව දිහා බලන් ඉන්නකොටම එතර පුතුවක් ඇත්තරම නැහැනේ. අපිනේ හිතන්නේ. විඥාන මායාවෙන් කියන්නේ පුතුවක්. එහෙමයි එහෙමයි තේරුණා එහෙමයි ආවේ. ඔව් තමයි හතරම භූත හතරම භූතත් නැහැනේ ඇත්තරම. එකත් අපිනේ කියන්නේ. හිතන එකනේ තියෙනවා. ඇත්තරම උතර පුතුවක් නැහැනේ. එහෙමයි. ඇත්තරම පුතුවක් තියෙනවනේ උනාට. අර චිත්‍රය දැන් ආයෙ චිත්‍රය යන. ඇත්තරම පුතුවක් චිත්‍රය නැහැනේ. එහෙමයි. ඒතර වටිනාකමක් නැහැ එතකොට. චිත්‍රේ. එහෙමයි. එළියේ එළියේ පුටුවත් බලන්න. දැන් ඇත්තටම එතන තියෙන තර චිත්‍ර වගේ පේන එක වර්ණයන්නේ පේන්නේ. එහෙමයි. අතර පුටුවක් කියලා අපි හිතනවානේ. ඒ පුටුවක් තියනවද උතන? දැන් පුටුවක් එතන අපි පුටුවක් තියනවා කියලා හිතුවොත් තියනවා. අපි ධර්මයේ දැක්කොත් පුටුවක් නැහැ එතන. ඒකයි මේ ධර්මයේ දැක්ක කෙනාට ඒක පේන්නේ. ඒක තමයි අර මේ ධම්ම දර්ශනයට පත් වෙන මේ ධර්මයේ ධර්මයේ කොහොමද ධම්මචක්කුසේ අවදීන්නේ ඇහැට මත් ඇහැට පේන පුටුව නෙමෙයි මේ කියන්නේ ධර්ම ධර්මයේ තුල පුටුවන්නේ අපි කියන්නේ පුටුව කියලා අපි කියන්නේ ඒක ශබ්ද වර්ණ විඥාන මායාව මේ ඔක්කොම විඥාන මායාවට මැවෙන එළිය තියෙනව නෙමෙයිනේ ඔක්කොම සිතේනේ තියෙන්නේ ඒ එළිය කොහෙද පුටුව ඒක කියාගන්න බෑ ඔව් දැන් තේරුණාට දන්නේ නෑ මෑණින් වහන්සේට හැබැයි පැටලිලා තමයි ආයෙ ලියා ගත්තොත් ලියාගන්න මෑණින් වහන්සේ පොඩ්ඩක් කියනකොට තිගැස්සුණා එකපාරට මෑණින් වහන්සේ අර චිත්‍රය ප්‍රායෝගික කරේ නෑ තේරුණානේ චිත්‍ර ප්‍රායෝගික කරන කරන එකක් තමයි අපි කිව්වේ තේරුණානේ ඒක ආයෙනවාස හරියට දැක්කොත් ඒකෙන් වෙනස් වෙන්නේ නෑ නේද හරියනවා මේක මේ දැක්කට ඒක හැබැයි එක එක මොහොතක් හරි හරියට මේ දර්ශනයට දකින්න ඕනේ. එක සිතක් දකින්න කිව්වේ ඒකයි. හරියටම. ඒ සිත දැක්කොත් ඇත්තටම ආයි රැවටෙන්නේ නැහැ. ආයි දිගටම එතකොට ඒ විදිහට පේනවා. තේරුණාද කියන්නේ? අනේ අනේ ඒක ටිකක් ගැට්ටු සහිතයි ටිකක් කාන් මේක විතර වෙලාවක් මේක පැත්තෙන් දීපහතන්නේ. හ්ම්. ඒක මම මම ප්‍රශ්නේ මොකද්ද කියලා කියන්නේ ප්‍රශ්නේ මොකද්ද ඒක ඒක මෙනේ කරනකොට මොකද්ද තියෙන මත තියෙන සුස්මේ ඒක ආර්යයන් වහන්සේ ඒක ඒක දැන් ඒක දැනෙනවනේ ආයි ඊට පස්සේ ඒක මේ පැටි නිකන් ඒක ඒක හිතා ගන්න බැරි එකක් වගේ දැනෙනවා ඒක ඒක හිතා ගන්න පුළුවන් වුණොත් එහෙම හැමෝම නිවන් දකිනවා ලේසියෙන් ඒක ඇත්තටම හිතා ගන්න ටිකක් අමාරු තැනක් තමයි. දැන් මෙතන අපි විඥාන මායාවෙන් නේද මේ සේරම දකින්නේ. අපිට මේ ඇහෙනවා කිව්වට පේනවා කිව්වට අපි මේ ඇස කන දිවනාසය ඔක්කොගෙම ඇවිල්ලා ප්‍රසාදනයේ තියෙන විඥාන මාය මනෝවිඥානයනේ කියන්නේ පුතු කියලා. එහෙමයි එහෙමයි. අපි මනෝවිඥාණයෙන් එළියට යන්නේ නැහැනේ කවදාවත්. එහෙමයි. අපිට එළියට එනවා කවදාවත් හම්බ වෙන්නේ නැහැනේ. අපි හිතන දේවල් අපිට එළියෙන් හම්බ වෙන්නේ නැහැනේ. අපි හිතන දේවල් අපිට එළියෙන් කවදාවත් හම්බ වෙන්නේ අපිනේ හිතන්නේ හැම එකම මේ අඹ ගහ මේ මේ අල්ගියට පෙර ගහ මේ ගස් ලැබු ගහ අපිනේ හිතන්නේ ආ එහෙම යනවා අර අපි දාගත්ත දාගත්ත නම් තියෙන්නේ තමයි හිතන්නේ. ඔතන අපිට කියන්නේ මේ ශබ්ද අපිට දාගෙන තියෙන්නේ. එහෙමයි හරි හරි. දැන් හරි හරි හරි. දැන් ඒක මට දැන්නා ඒක. මේ පුටුවේ අපි හිතන නිසානේ ඒක එහෙම දෙයක් නෑ. අපිට නෑ අපේ අපි අපි ඇත්තටම මේ පුටු පුටු කිය අත්‍තරම මේ පුටු විතරක් නෙමෙයි හැම එකම එමය. ආ එහෙමයි අර දරුවෝ කියලා ගත්තත්, ගෙවල් කියලා ගත්තත්, තමන්ගේ ශරීරෙත් එහෙමයි. රූපේ ගත්තත් ඔක්කොම අපි හිතන එකක් තියෙන්නේ. එළියේ තියෙන ගන්න මේ ඔක්කොම විඤ්ඤාණ මායාවට අපිට විඤ්ඤාණ මායාවේ දැනුම විතරයි තියෙන්නේ. විඤ්ඤාණ මායාවේ අපිට ශබ්ද වර්ණ එකතු කරපු එකක් තියෙන්නේ. ඒකයි නාම රූප කියන්නේ. නාම රූප කියන්නේ සංඛාරයක් කොහෙවත් නැහැ. ඒකට ශබ්ද වර්ණ එකතු වෙච්ච ඒවා එළියේ නැහැ. ශබ්ද වර්ණ එකතු වෙච්ච ඒවා ඒක තමයි සංඛාරේ චිත්තේ. ඒක තමයි විඥාන මායාව. ඒක කවදාවත් අපිට එළියෙන් දකින්න බෑ. ඒකට හේතුව ශබ්ද නෙමෙයි ඔක්කොම. අපි ශබ්දනේ බලන්නේ. ශබ්ද කොහොමද බලන්නේ? ඒක වෙන්නේ අපිට අපි අපිට තියෙන සිතුවිලි විතරයි. අපිට නැහැනේ මේ අපිට නැහැනේ මේ අතරමහා භූත කතාවක්වත් නැහැනේ. අපිට නැහැ අපිට මේ අපිට තියෙන සිතුවිලි අපි දකින්නේ එක්කෝ කාර් එකක් එක්කෝ මොකක් හරි නමක් දකින්නේ. එක්ක මෙතන කියයි මේ ලොවි ගහක්, මේ සේපාලික ගහක්. මෙතන ගස් ගොඩක් තියෙනවා මේ පේර ගහ. මේ මේවා තියෙනවද ඇත්තටම මේව? දැන් මෙතන සුද්දෙක් ආවොත් එහෙම අපි කිව්වේ අර වෙණින් ශබ්දනේ දාන්නේ. හරි හරි. හරි නේද විඥාන මායාවෙන් තමයි පුටු හදලා තියෙන්නේ. ඔව් පුටු කියලා එකක් නැහැ. ඔව් ඇත්ත. දැන් තේරෙනවා වෙන දැන් හොද්ද ඒ තේරෙන්නේ නැහැ. අපි කියනවා නැහැ කියලා. ඒකට හේතුවක් තියෙනවා. මේක දැන් ඔය ආයි මොන්ඩිසෝරිය ටිකක් තමයි ලියා ගත්තේ. අපි මොන්ඩිසෝරිය කියන්නේ ධර්මයේ තුළ තියෙන මූලික સિદ્ધාන්ත ටික. හැබැයි ඊට වැඩිය ගැඹුරුයි ප්‍රායෝගික පැත්ත. ඒ කියන්නේ අපිට මේ පේනක පේන දේ අපිට අපිට එහෙම ඒ කියන්නේ අපි කියන සෝවාන් වෙන්නේ බාහිර අත්තක් නොවන බව දකින්න එකේ කියලා අපි කිව්වා නේද? එහෙමයි. ඒතකොට එතන විසඳෙන්නේ නැතුව අනාගාමී වෙන්නේ නැහැ කිව්වා නේද? එහෙමයි. එතකොට සාමෝය අපි කතා කරන්නේ දැන් සෝතාපන්න පැත්තටනේ. මේනිනවස ආයි කතා කරන්නේ බාහිර බාහිර මිදෙනෙක් ගැන. තේරුණාද? එතකොට එතනින් එතන ඉස්සලා හොඳට ප්‍රැක්ටිස් කරන්න කිව්වේ ඒකයි. එතකොට අපිට දැනෙන්න ඕනේ මේ බාහිර දෙයක් නෙමෙයි ඔක්කොම සිතුවිලි කියලා. එතනින් ඉස්සලා එතනින් ඉස්සලා යන්න ඕනේ ලිහිලා. ඊට පස්සේ තමයි එන්නේ අනාගාමී පැත්තට. එතනදී තමයි අපි හිතන්නේ අර මේ චිත්‍රෙ මුකුත් නැහැ කියලා. ඊට පස්සේ ඇත්තටම චිත්‍ර පුටුවකුත් නැහැ. ඇත්තට චිත්‍ර පුටුවක් නැහැ කියන්නත් බෑ. ඒ කියන්නේ මේ බාහිර මුකුත් නැහැනේ දැන්. සෝතාපන්න වෙනකොට අපි අනාගාමී භූමියට එනකොට සිතෙත් නැහැනේ. එහෙමයි. එතකොට පුටුව නැහැ. අන්නේ කෝණේ තමයි මේ මජ්ජේ ඥානං කියන්නේ. එළියෙත් නැහැ, බාහිරෙත් නැහැ. එළියෙත් නැහැ, හිතෙත් නැහැ. නාමෙත් නැහැ, රූපෙත් නැහැ. අර මජ්ජේ ඥානං කිව්ව යෝබන්තේ විදිත්වාන. එතකොට දැන් අන්ත දෙකක් කොහොමත් අපිට පේනවා. අයි පුටුවක් තියෙනවානේ. එළිය තියෙන්නේ අර කවුරු හරි කිව්වොත් දැන් සෝතාපන්න වෙනකොටම දන්නවා එළිය පුටුවක් නැහැ කියලා. ඔක්කොම සිතුවිලි කියලා. ඊට පස්සේ ආය අනාගාමී පැත්තේදී ඒ කියන්නේ එයා ආයි ඉපදෙනවා අරූපේ තියෙනවා. දැන් චිත්‍රේ චිත්‍රේ පුටුව තිබුණොත් පුටුව හදාගන්න පුළුවන් යාට ඕන වෙලාවක. පුටුව කියන චිත්‍රයක් කොහේ හරි තියෙනවා කියන්නේ පුටුවක් හදාගන්න පුළුවන් එළියෙන් කොහෙන් හරි. අන්න ඒ වගේ දෙයක් තියෙනවා මේකේ. ඒකයි තුන් භූමිය ජය ගන්නවා කියන්නේ. බාහිර භූමියත් නාම සිතේ භූමියත් මේකේ තුන් භූමිය අරුපෙත් තියෙනවා. අයි මේකට වටිනාකමක් දැනෙන එක දෙයක් කියලා දැනෙන එක. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය තුන් භූමිය හැදෙන්නේ එහෙමයි. දැන් ওই සමහර අය බණ කියන්න ගිහිල්ලා කියනවානේ මේ මේ රූප රූප මේ උනාද දස සංයෝජන වල මේ <laughs> කියනවානේ අරු නේ කියනවා නේද අර කියනවානේ කාමරාග පටික රූපරාග අරූපරාග නැහැ කියලා කියනවා නේද කෙලිම කෙලිම පව් අප්පා කවදාවත් නිවන් දකින්නේ නැහැ හරියටම ආරෙන්වාන්සේ කියන්නේ මේ ඒ නම්ම අකලා බලන්න කියලා ඉන්නේ ඒ නම්ම අකලා බලන්න කියන්නේ එතන මේ අන්ත දෙක පටලව ගන්න එපා මෙහි ඉන්නවා එකක් සෝතාපන්න එකක් අනාගාමී ඒ කියන්නේ දැන් ඔය අපි කියවන චිත්‍රයක් බාහිර දැන් චිත්‍රයේ මේ මේ මේ මේ කියන එක එක තැන්වල එක එක විදිහට පැහැදිලි කරන එක පටලවා ගන්න එපා. මේක හරි පාරිශුද්ධව අපි පෙන්නනවා. ඒකම තමයි මේ පෙන්නන්නේ. ඒ කියන්නේ චිත්‍රය අඳිනවා පුටුව. අර කියූප එකමයි. දැන් ඇත්තටම චිත්‍රයේ පුටුවක් තියෙනවා. හැබැයි චිත්‍රයේ පුටුවක් ඇත්තටම නැහැ. එතකොට මේ අන්තිමටම කියනවනේ ඇත්තටම පුටුවක් නැහැනේ මේ කතාවේ. අපේ නෑ කියන්නත් බෑනේ. දැන් ප්‍රායෝගිකව එනකොට ප්‍රායෝගිකව ඇත්තටම මෙතන පුටුවක් නැහැනේ. අන්න නම මකනවා. අන්න නම මකනවා. ඇත්තටම මෙතන පුටුව කියලා එකක් නැහැනේ. අපි හිතන එකන්නේ. අද එළිය බලනවා මේ අපි අපේ දැන් එළිය පුටුව නැති වෙන. එළිය දැන් අපි මේ බලන හැම එකකම අන්තිම අන්තිම දර්ශනයටපත් වුණාම අර අපි කිය රහතන් වහන්සේගේ බැල්ම ඉක්බැල්මක් කියලා. එතකොට ඒ එතකොට ওই පුටු ඇත්තටම එහෙම පුටුවක් හිස් බල්මක් තියෙන්නේ. එතන නම් නැහැ. එතන නම් නැහැ. පුටු මේස හදන්න නැහැ. ওই කියන ප්‍රභාස්වරේ. ඒක අපි තාම එතනට සුදුසු නැහැ කතා කරන්න. තව ඉස්සරහට තියෙන්නේ ඒක. ඒක අපි නොකිය දැන් සද්ද නැතුව මේ ටික කතා කරොත් හොඳයි. ඒකේ ඵලයේ තියෙන්නේ. ඵලයේදී තමයි එහෙම මේ එහෙම දෙයක් නැහැ කිසිම වෙන් කරන්න බෑ. ශබ්ද වර්ණ ශබ්ද ශබ්ද ශබ්ද විතරයි වර්ණ වර්ණ විතරයි කියව අන්තිමට තියෙනවා. ඒ කියන්නේ අරහත් ඒ කියන්නේ අරහත් තැන ඔය කියන්නේ. දැන් අපි අනාගාමි භූමිය කතා කරද්දී ආයේ අරහත්ත්වය ගැන කතා කරන්න ගියොත් තැන් දෙකක් නේ. එහෙමයි. අපි සෝතාපන්න තැනින් අනාගාමි තැන ගැන විතරයි කතා කරේ තාම. තව එහාට තියෙනවා අරහත්ත්වය ගැන කතා කරන්නේ. අයි අර ප්‍රතිපදා දේශනාවල කියනවානේ අරහත්ත්වයට ප්‍රතිපදාව කියලා. අරහත් මාර්ගයට ප්‍රතිපදාව අනාගාමි මාර්ගයට ප්‍රතිපදාව සෝතාපන්න මාර්ගයට ප්‍රති ඔය ටික පැහැදිලි කරනවා අපි. එතනදී තමයි හිස් බල්ම ගන්න අන්තිමට අරහත්ත්වයට යනකොට. එතනදී තමයි අත්‍තරම මේ ඇත්තටම රහත් වේදී තමයි හිස් බල්මක් තියෙන. ඒ කියන්නේ මේ ඔක්කොම ශබ්ද විතරයි. ශබ්දවල වෙන් කරන්න බෑ. අරලිය ගහ නා ගහ නුග ගහ කියන්න බෑ ශබ්ද විතරයි. ඒක අන්තිමටම ඵලයේදී ඒක දැනෙන්න ගනි. දැන් මේක දැනෙන්නේ නැහැ. ඉස්සල මෙතන පොඩ්ඩක් මේ දැන් අරමිට්ටෙන් දැන් යන්නේ තාම කොහොමද දුවන්නේ? ඒක තමයි. අරමිට්ට විසිකරොත් දින් වැටෙයි. තේරෙනවද? උපමාව තේරුණාද? අරමිට්ටෙන් යන්නේ කොහොමද දුවන්නේ? අරමිට්ට විසිකරොත් දින් වැටෙන්නේ. කියන්නේ <laughs> දැන් තාම පොඩි ළමයා නැගිටිනකොට වාරු අල්ලගෙන නැගිටින්න එපැයි. පොඩි ළමයි එකපාරටම දුවන්න ගියොත් පිරුමක් තමයි ගහන්න වෙන්නේ. බඩ පිරුමක් තමයි වදින්නේ මෑණින් අන්තකට. නේද? අකයි පළේට හිත තියාගත්තා ඒකට රැවටිලා ඉන්නේ. ඒගොල්ලන්ට මේ මාර්ගේ පැහැදිලි කරන්න බෑනේ. හරි හරි නේද මේක වේ හරි ටිකක් ටික ටිකක් මේ හරි අමාරුයි ඒක හිතාගන්න. ඔව් අමාරු කියන්නේ මේ අමාරු කියන්නේ එහෙම නෙමෙයි. ඇත්තටම මේක අති සියුම්. සියුම් වැඩි නිසා නේද? මේක මේක තමයි ඇත්තම ඒ වුණාට. ඒ තමයි ඒ තමයි සත්‍යම. ඒ කියන්නේ සත්‍යම අපි මේ බුද්ධ ආර්යයන් වහන්සේ තව ටික දවසක් මේ ප්‍රයෝග කරලා ටිකක් මේ ඔව් ආයි කතා කරන්න හදන්නේ පුරු කරන්න ආර්යයන් ඔව් ආයි කතා කරන්න බය වෙලාද කොහොද ආයි කතා කරන්න හදන්නේ මෙහෙනින් වහන්සේ බය වෙන දෙයක් නෙමෙයි මේකේ අත්‍තරම මෙහෙනින් වහන්සේට මේ මේ හොඳ වෙලාවට මේ අපි හමු වෙලා ඉන්නේ අනේ මේවා යාර මේක ලියන එක නැත්තම් බුදුන් වහන්සේ කියන්නේ අස්වලෝමක් 30ක් කඩකට පැලෙන්න විදිහද එයත් කියමානේ මේක සුකර නොවේ කියලා මේක ඇත්තයි මේක ඇත්තයි මේක අපි දන්නවා ඒකයි අපි අපි දන්නවා ඒක අර අධ්‍යයනයකට ලේසි ඒකයි මේ සෝතාපන්න අනා දැන් මේ සකදාගාමි අනාගාමි අරහත් ගමන ලේසි. අත්තම කිව්වොත් එකපාරට තේරෙන්නේ නැති නිසා. මේක පොඩ පොඩ ගත්තොත් ඕක පහසුයි. අපිට මේ පළ නෙමෙයි ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ මේ මාර්ග සම්දිස්ථාන. ඒ කියන්නේ මේ දකින දැක්මෙමයි තියෙන්නේ අධ්‍යාත්මික දැක්මෙමයි තියෙන්නේ ওই ටික. හරියනක ඒතර කුටි වටිනාකම අඩු වෙන එක නෙමෙයිද ඔය? වටිනාකම අන්තිමටම ඒක තමයි හිස් බැල්ම කියන්නේ. හිස් බැල්ම එන්නේ වටිනාකම නැතුවයි. හැබැයි ඒක ඒක දැන් පළවෙනි එකේදී බාහිර හම්බ වෙන්නේ ඒක ඒක මේ හොඳට පැහැදිලිවම හිතන දෙයක්. ඔව් දැන් පුටුව කියලා හිතනවනේ. එතකොට චිත්‍රෙත් එහෙමනේ. එහෙම. එතකොට චිත්‍ර චිත්‍ර දෙයක් නැහැ නෙමෙයිනේ තියෙනවනේ. සාමාන්‍යයෙන් අපිට ඔක්කොම පේනවනේ නැති වෙන්නේ නැහනේ. චිත්‍ර වගේ ඔක්කොම පේනවා. හැබැයි ඇත්තරම චිත්‍ර දෙයක් නැහනේ. ඇත්තටම අපි හිතන දේත් බාහිර නැහනේ. දැන් තේරෙනවා. ඇත්තටම චිත්‍ර දෙයක් නැහැනේ පුටුව කියලා. පුටු චිත්‍රක දෙයක් නැහැනේ. ඇත්තටම අපි හිතන දේත් බාහිර නැහැනේ. ඒකමනේ. ඒක ඒකම තමයි ඒකම ඒකම ඒකමයි එතකොට හිතන දෙයක් කියලා අපි අපි ගත්ත ආරෝපණය චිත්තාර ආත්ම ආරෝපණය චිත්ත ආරෝපණය දෙයක් කියලා ගත්ත කම මේ තියෙන්නේ ඔන්න ඕකයි අතිසියුම් එක ඊට පස්සේ දේ හොයා ගන්න කිව්වොත් වටිනාකම ආත්මය හැමතැනම දැනෙන ආත්ම සංඥාව වටිනාකම ඒ කියන්නේ හැම දෙයකටම අගයක් දැනෙනවා නිකන් අර ටිකක් හරි එකපාරටම මේ එකපාරටම ටිකක් හොඳට මෙනෙහි කරන්න. ඒතකොට මේ හැම එකකම අගයක් තියෙනවා. රත්තරන් කිව්වොත් අගේ වෙනස්. යකඩ කිව්වොත් අගේ වෙනස්. අර අර අගේ වෙනස්. මේ මේ වුණ શબ્දයක් විතරයි ඒකට තියෙන්නේ. ඒ වලට අගයක් කියන කොයින්ද? එහෙමයි. අපේ අපේ එනවා නේද? අභ්‍යන්තරයෙන් එනවා නේද ඒක? අර සෑහෙන කාලයක් අපි අගයක් කියලා හිතුවොත් අගයක් තීච් එක තියෙන්නේ. දැන් අගයක් කියලා ගොඩක් අය අගේ දීපු එකයි මේ තියෙන්නේ. ඊටනික දාඩියක් දානවා. ඔව් ඒ තරම් ගැඹුරුයි ඒක. හැබැයි ඒකම තමයි අවියක් එන එකම තමයි කාම භූමිය. ඒකම තමයි කාම භූමිය. ඊට පස්සේ රූප භූමිය තමයි පුටුව කියන රූප, රූප සංඥාව. අරූප භූමිය තමයි එතර දෙයක් නැහැ කියන්නත් බෑ, තියනවා කියන්නත් බෑ දැනීමක් එනවා. ඒක අරූපේ තුනම කැඩිලා තමයි ඉස්බල්මේ එන්නේ. ඒක අරහත්ත්වේ. චන්දරාගේ තමයි හැබැයි අන්තිම බලනකොට අරහත්ත්වයට ළඟ එන්න හේතු වෙලා තියෙන්නේ. හැබැයි මේ එකින් එක වෙන් වෙනවත් නෙමෙයි බලනකොට. බලනකොට මේ සේරම එකට සේරම නැති වෙලා තමයි එකට නැති වෙන එකක් තමයි එන්නේ. ඒකයි සමහර අය දැන් මේ ධර්මය අහන මොහොතේම මේ රහත් වෙන්නේ. දැන් මේ ටික එකට පැහැදිලි කළොත් රහත් වෙනවනේ. එතකොට මේ කාම් භූමියත් මේ අගේ කියලා පේනවා. එතකොට පේනවා චිත්‍රය වගේ මේක රූපේ කියලා. ඊට පස්සේ අරූපේ පේනවා දෙයක් නැහැ කියන්න බෑ නේනට. දෙයක් තියෙන කියනත් බෑ නැහැ කියන්නත් බෑ. එතකොට මොකද්ද ඒ අරූපේ? ඒක ඔක්කොම කුඩු වෙලා ගියොත් මොකද වටනාකමක් වෙන්නේ ඒක තමයි අන්තිමට පේන්නේ චන්දරාගේ දුරු වෙච්ච එක. අපි මේ අපේ චන්දරාගේ එක එක දුරු වෙන්නේ නැහැ මොකද අර සංඥා තියෙනකම්. රූප සංඥා අරූප සංඥා තියෙනකම්. රූප සංඥා අරූප සංඥා වද දෙනවා. අයි මේ මේ මේවා තියෙනවා කියලා අර අගයත් වෙනවා එතකොටම. හැබැයි බලනකොට මේක අති ගැඹුරුයි බලනකොට මොකද අර රූප අරූප දෙක නැති වෙනකම්ම අර කාම භූමියත් නැත ඒ කියන්නේ ඒක නැති වෙන්නෙත් නැහැ. මේ අවු සෑහෙන කාලයක් මේ අවිද්‍යාව හිටපු නිසා තමයි ඒක තමයි. හැබැයි දැන් කුඩු වෙනවනේ. අතර මේ ටික කුඩු උප්පත්තියක් නක් නැහැ තමයි ඔක්කොම ඉවරයි මෙතන. හැබැයි මේවා තිබ්බා කියන්නේ අරූපේ තියෙනකන් ඉපදිනවනේ. දැන් රූපේ තියෙනකම් උපදිනවනේ මොකද මැරෙනකොටත් මෙහෙම සංඥා තියෙනවනේ සංඥා තියෙන නිසානේ ඔය ඉන්නේ අපි ඔක පැහැදිලි කරනවා මොකද දිව්‍ය ලෝකවල සත්‍ය කතාව කියන එකේදී කොහොමද එළියේ එක එක තැන්වල එක එක විදිහට සකස් වෙන්නේ කියේ ඒක ආයන මහත් එතකොට මේ දැන් මේ සංඥා තියෙනකම් සකස් වෙනවා සංඥා තියෙනකම් සකස් වෙනවා ෆ්‍රීකවන්ස් එකක් තියෙන්නේ විඤ්ඤාණ කතාවක් නෙමෙයි හරි නේද? එතකොට මේ අර හිත සමතයක්කට වගේ ගන්න එහෙම භාවනාවක් කරන්න අවශ්‍යද නැහැ. මේක දකින්න තමයි ඔය ඔක්කොම ඔක්කොම දේවල් කරන්නේ. සමතේ කරනවා හරි මොනවා හරි කියලා මොනවා හරි කරත් මේක දකින්නනේ ඕනේ. ඔක්කොම මොනවා හරි කළා මෑණින් වහන්සේත් මේක දකින්න කියලා අපිත් කියන්නේ. ගහකට නැගලා හරි කවන්නේ මේක දකින්න. <laughs> ගලක් උඩට නැගලා හරි කවන්නේ මේක දකින්න. වෙන දෙයක් නැහැ දකින්න. මේ රූප සංඥා අරූප සංඥායි කාම භූමියයි ඊර වෙලා ඉන්නේ. මේ ටික ගලව ගන්නයි ඕනි මොකක් කළාද? ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ ඕනෑම චිත්ත ඒකාග්‍රතාවකින් නිවන් දැකිය හැකි මහණෙනි කියලා. අර උන්වහන්සේ ආරණහක දේශනා කරන දේශනා අහපුවාම ඉතින් අර ඒ සමතයක් කරන්න අවශ්‍ය නැහැ කියලා. සමතේ තමයි මේ සමතේ දෙකරවලට ගිහිල්ලා මේ අපේ ඇටිකෙල් ගාපු ගුඩෝ අය කල්පනා කර කර ඉන්නේව තමයි මේ වචන වලට පෙරලලා සමත මුකුත් කතාවක් නැතුව විදර්ශනාවෙන් දෙන්නේ. ආයි පුදු කළ දෙන බුදුවරු කරන දෙයක් මේ කරන්නේ මේක බුදු මේකයි කිව්වේ මේක බුදු කෙනෙකුට විතරයි කරන්න පුළුවන් කියලා. මේ වැඩේ කරන්න බෑ කියලා. මේක කරේ කරේ නැත්තම් අද භාවනා පන්තිවල ඉන්න පාවී ඉන්න අයට අපත් නෑ නැත්තම්. ඒ හරි දැන් කල්පනා කරනවා ඒත් කල්පනා කරනවා යකෝ මේ හින්න භාවනා කළා අර හතරවෙනි තැනේ ඉන්න ඒවනේ මේ කතා කරන්නේ අරූප ධානවල ඉන්නේ ඒවනේ. දැන් ওই භාවනා පන්තිවල ඉන්නේ මේක ඇහුනොත් එහෙම කල්පනා කරනවා අරූපෙත් කතා කරනවා රූපෙත් කතා කරනවා අපි භාවනා කළා මෙච්චර මේ අරූප භාවනාවල ඉඳලා මේක අල්ලන්න බෑ මේක අල්ලන්න බෑ මේක හරියනවාසේ ඒගොල්ලෝ ඕක ඕම වුණා පෞසිද්ධ කරගන්නවා ඉතින්. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ නිගණ්ඨය වගේ ඉහිර වෙලා ඉන්නේ. ඒගොල්ලෝ හිතනවා කොයි වෙලාවෙ හරි ආත්මේ නැති වෙයි කියලා. අපිට කියලා තියෙනවා අප්පා අපි බය නැතුව කතා කරනවා. අපිට අපිට සාකි කියතයි ඉස්සරහට යම් කිසි මොහතක එළියට આવොත් ඔක්කොම දැනගන්න මේ සේරම හැමෝම දැනගන්නවා මේ අපිට ආරයන්හත් ඕම ඉන්නේ නිසා අපිත් එහෙම කැමතියි ඒකෙන් අනිත්යට හොඳයි ඒ අයටත් හොඳයි භාවනා කරන අයටත් හොඳයි මොකද ඒ අයට ගැටලුවක් නැහැ එයා මේව අහනවනේ මේ YouTube එකේ එහෙමයි ඒකට එයාට අපහසුකුත් නැහැ ඒ අයට පුළුවන් මේක අවබෝධ කරගන්න ඉතින් ඒ අයට පුළුවන් මේ ධර්මයේ දකින්න අපි දන්නවා ඒ අය හොයනවා කියලා අපිට ආම්දුරු කියනවා මේක මේක අපි ඒ අයත් උත්සාහ කරනවා එයාට ඒ අය හිතන්නේ ආත්මේ කොයි වෙලාවක හරි නැති වෙයි කියන එක ඒක හරියන්නේ නැහැ ඒක තමයි දැන් ගොඩක් ඇත්තට මේක මෙහෙණින් වහන්සේ කිය දැන් ඇත්තටම අපි දැන් මේක සතර ඉරියව්වම පෙන්නනවා අපි හැමෝටම පෙන්නන එක භාවනාවේ ඉන්න ලැජ්ජ හිතනවානේ ඒගොල්ලන්ට ලැජ්ජ හිතනවානේ ඒගොල්ලෝ එච්චර භාවනා කරලා අයි මේක නොදැක්කේ කියලා. අපි ඉතින් මේ ගෙදර දොරේ වැඩ කරන ගමන්නේ මේක දකින්නේ. ඔව් ඒක තමයි. අත්‍තරම මේ ඒ අයටත් ඇස්සරෙන මේක ලොකු ආශිර්වාදයක් වෙනවා. භාවනා පන්ති වල ඉන්න අපි දන්නවා නිකන් හරි හරි සියුම් සියුම් දෙයක් තමයි අපිට අහු අහු වෙන්නේ නැත්තේ හරිම සියුම් ඔව් සියුම් අති සියුම් මේ නිනහස අහන්නේ කොහොමද අහන්න නැත්නම් අපි කියන්නේ ඒක අහන්නේ කොහොමද අපි කියන්නේ ඒ වගේ අහන්න කියලා අපි කියන්නේ ගැඹුරු තැනට මෙනෙහි කරන්න උත්සාහ කරන්න දැන් ගොඩක් අය එහෙම උත්සාහ කරනවා අපිට දැනෙනවා අපෙන් අහනවා හිර හිරවිච්ච ගමන් අහනවා කෝල් කළා. අර නාත මේ ඊයේත් බැලුවා උත්සාහ කරා පෙරේදත් කතා කරන්න බැලුවා. මේ දැන් පොඩ්ඩකට කලිනුත් කතා කරා. මම මේ කතා කරන්නත් මේ ඉඳලා ඊට පස්සේ ආයෙත් නැති මේ දවස් ටිකේ කට්ටිය කතා කරනවා ඉතින් වීරාජීක. අතම අත්තටම එහෙම ලොකු එහෙම අපි ගන්න එහෙම හිතන්න එපා. ඒ කියන්නේ අපිට එහෙම ලොකු ගැටලුවක් නැහැ. ගොඩක් අපි දන්නේ ගොඩක් අපි අපි ඉන්නේ මේ මේ වෙනුවෙන්මයි ඉන්නේ. ගොඩක් අය ඒක දන්නේ <laughs> ගොඩක් අය ඒක දන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ අවුරුදු දෙකම <laughs> කරලා තියෙන්නේ මේ මේ මේ වැඩ විතරමයි. ගොඩක් අය ඒක දන්නේ නැහැ. අපි අපි ධර්මය හරහා අපි කතා වෙනවා වෙනවද කොච්චර කැපවීමක් කරනවද මේ ලොක් අපි වෙනුවෙන් කියලා. <laughs> ඔව් ඇත්තටම අතර විලොත් එහෙම මේ මේ දවල් රෑ නොබලා දිවා රෑ නොබලා සමහරලා ඒක තමයි ආර්යනාථ අර ආර්යනාථ අඳුරවර ස්වාමීන් වහන්සේ එක්ක අපි නිතරම ධර්මයේ තමයි කතා කරන්නේ අර ඔව් ඔව් ඒක දන්නවා දන්නවා අපිට ඔව් අර හොරණ මේ වැඩ කරලා අර ඒක අපි ඒ ගැන නම් මුකුත් කතා නොකරමු. ඔව් එහෙමයි ආරියනන්සේ ඒ උන්වහන්සේ එක තමයි කතා කරනකොට කිව්වේ මෑණින් වහන්සේ ඔබ වහන්සේගේ මෙන්න මේකක් තියෙනවා කියලා. ඉතින් මම කවන්නේ ඔබ වහන්සේ කොච්චර එකක්ද මගේ වැරද්ද පෙන්නලා දුන්නට මම ඔබ වහන්සේ වන්දනා කරනවා කියලා ඉතින් හරි හොඳයි උන්වහන්සේ. ඔව්. <laughs> ඇත්තටම උන්වහන්සේට අපි අම්කී අනේ ඔය ආගෙනාස උන්වහන්සේ අරින් පව් ඉතින් ආ දැන් හරි හොඳයි ඉතින් ගොඩක් ඕ නෑ උන්වහන්සේට අපි අසරණ වුණු වෙලාවක යම්කිසි පිහිටක් අනේ උන්වහන්සේ කියන්න තිනේ අනේ ඔව් අපි ඉස්සරින්ම මාත් එක්ක කතා කරනවා අරියනන්ත අර මේ ඉතින් එහෙම ගොඩක් දුහිතවත් ඉතින් දැන් මේ කියපු දේ ඊටම සියුම් කාරණයක් එහෙමයි අර මෙතන රූපෙත් තියෙනවා අරූපෙත් තියෙනවා හඳුනා ගන්න ඕනි ඒ වගේම අපිට අරූපෙද රූපෙද කියන එක වැදගත් නෑ. අපිට වැදගත් වෙන්නේ අපි මේ අපි මේ සියුම් කෝණේ හසු කරගන්න එක ඒක අපි සතරේරියාවෙන් පුහුණු වෙන එක. හැබැයි ඒක පොඩා විවේක විවේක තැනකට මේනින් වහන්සේ උදකලාව දැන් මේ මොහොතේ හරි සක්මන් කරනවා නම් හරි වටපිට යම් කිසි දෙයක් කරනකොට හරි අරිනාද මේ සක්මන් කරනකොට ටිකක් ඒක වැඩි කරන්නේ නැහැ මම සක්මන් කරන එක නම් හොඳයි සක්මන් භාවනාවක් විදිහට මලුවක් තියෙනවා සක්මන් මලුවක් විද්‍ර තියෙනවා හරියනස හොඳට සක්මන් මාළුවේ සක්මන් කරනකොට මේ නුවණ වැඩෙනවා. විදර්ශනා ඥානය වැඩි වෙනවා. ඒක සක්මන් භාවනාවේ සිද්ධ වෙනවා. ඒක අපි හොඳට දන්නවා. අපි තාමත් සක්මන් කරනවා. අතරම කිව්වොත් අපි අපි දැන් මේ පෙර දින රාත්‍රියේ සක්මන් තමයි. අපි ගාව ගොඩක් වෙලාවට සක්මන් කරන එක තියෙනවා. සක්මන් භාවනාව ගොඩක් වෙලාවට අපි අතින් කරන එකක්. මොකද ඒක සාමාන්‍යයෙන් සක්මන් භාවනාව පොඩ්ඩක් මට තේරුම් ගන්න. සක්මන් භාවනාව කියලා දැන් ඔය ගොඩක් අය ඔය එක එක එක එක විදිහට කරන ඒවා නෙමෙයි මේ කතා කරන්නේ. සක්මන විතරක් සක්මන කාය විවේකයේ සඳහා. يعني කාය සුවතාවේ සඳහා සක්මන යෙදෙනකොට ඒක අපිට මේ මේ මේ ධර්මයේ තියෙනවනේ විදර්ශනා ඥානය වැඩෙන්න. ඒක සමතයක් නෙමෙයිනේ. එතකොට එතන ඒ අපි ගාව හොඳට අර අර හොඳට අභ්‍යන්තරයෙන් එනවා ඒකට ඕනි කරන ජීවේ. ඒ විදර්ශනා ඥානය සඳහා අවශ්‍ය කරන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මේක නිදිමතේ එන්නේ නැහැ. මේක මෙනෙහි කරන එකක්. මේක ගොඩක් වෙලාවට එක මීරියාව අපි තුමා වාඩි වෙලා හිටිය කියලා. අපිට වාඩි වෙලා එක මීරියාවෙන් ගොඩක් වෙලා ඉන්න බෑ. ඒතර අපි තුමු අපි අපි සැතපෙනවා කියලා ඒත් අපිට ඉන්න බෑ ගොඩක් වෙලා. මේ කයට කයට කයට වෙහෙසයි. කයට කයේ ස්වභාවයක් තියෙනවානේ. අපි පරයන්කේ ඉන්නවා කිව්වත් මේක මේකට ගොඩක්ම සුදුසු සක්මන කියලා අපිට වැටහිලා තියෙනවා. බුදුන් වහන්සේ තුරුවන්සිගේ සක්මන තියනවා නේද බුද්ධත්වයට පත් වුණාට පස්සේ අලුයම මැදියම දැන් ඔය බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවානේ මේක මෙනෙහි කළා පටිසමුපාද මෙනෙහි කළා හැබැයි එතනදී රූප භූමියත් අරූප භූමියත් කාම භූමිය තුන් භූමිය ජානර්ගයන් ත්‍රිලෝකනාථ කියලා අපි දන්නවනේ අලුයම මැදියම තුන්යම මෙන්න මෙහෙම ගත කරනකොට බුද්ධත්වයට පත් වෙනවා කියලා ඔක තියෙනවානේ සූත්‍රවල. හැබැයි ඊට පස්සේ සත්සතිය කියන්නේ මාස දෙකකට කිට්ටු වෙන්නේ. සති මාස දෙකකට සති 8යිනේ තියෙන්නේ. බුදුන් වහන්සේ සත් සතේ කියන්නේ එක සතයයිනේ අඩු. එතකොට විශාල කාලයක් බුදුන් වහන්සේ මේක සතර ඉරියව්වම මෙනෙහි කරනවා. දැන් මෙහෙණින් වහන්සේ මේක දැනගන්නවානේ. ඒ මෙහෙණින් වහන්සේ මාස දෙකක් මේක මෙනෙහි කරනවා වගේ තමයි. අපේ එතනදී රුවන් සක්මනේ කියන්නේ බුදුන් වහන්සේ ඒ සක්මන තමයි වැදගත් වෙන එක. ඒකත් වැදගත් වෙනවා. දැන් එතන බුදුන් වහන්සේ සතර ඉරියව්වම පෙන්නනවානේ. රුවන් සක්මන පෙන්නනවා. අර කියනවනේ ඇති පේන වෙලාව බලා සිටිය කියලා ඒ දැන් ওই වචනේ මේවා පැත්තකින් තියමු අපි ඉරියව් ටික බලමු. එතරම් තියෙනවනේ මේ පේනවනේ අපිට. ඒකම තියෙනවා. දැන් අපිටත් ගොඩක් වෙලාවට ඒක දැනෙනවා. දැන් ඒ කියන්නේ මේ හොඳට මේ ඒ කියන්නේ මේකට තියෙන්න ඕනේ අපිට හොඳ හොඳ ප්‍රෙෂ් ප්‍රෙෂ් කියන්නේ නැවුම් අර අර ස්වභාවයක් තියෙනවනේ මේ මේක මෙනෙහි වෙන්න ඕනේ. හොඳට මෙනෙහි වෙන්න ඕනේ සතර ඉරියව්ව. වැලි වැලි මිදුලේ වැලි මිදුලකුත් තියෙනවා ආරය. ඒකක්වත් අදාළ නැහැ. වැලිද කනකොලද මොකක්වත් අදාළ නැහැ. මේ මෙනෙහි කරන එකයි කරන්නේ. සක්මන භාවිතා කරන්නේ අපිට ව්‍යායාමයක් අවශ්‍යයි ශරීර සුවතාවයට. මේක කියප එක වෙනස්. මේ අර කියන්නේ සක්මන් භාවනා කරන එක නෙමෙයි. අර අතන අතන කරපු ඒ කමටාන නෙමෙයි මේ කමටානක් විදියට අපි කරන විදර්ශනා වඩන එක. මේ දැන් කියවපු දේ මම මෙනෙහි කරන එක කරන්නේ සක්මනේ. ඒ කියන්නේ දැන් සක්මන් කරනකොට කකුල තියෙනකොට ඉස්සරහා බලනකොට වටපිට බලනකොට ශබ්ද ඇහෙනකොට හැමතැනදීම අර රූපෙත් අරූපෙත් එහා ගිය අර අර අර අර ස්වභාවයට අවදි වෙනවා. මොහ අර අවදිමත් ස්වභාවයට දකින්න සිහිය පවත්වනවා. හතර ඉරියව්වෙම දකින්න සිහිය පවත්වන එක සක්මනදිත් ඒක ගොඩක් සක්මනදී ඒක ගොඩක් දැනෙන්න ගනීවි මේ නිනස් කළා බලන්න. ඒ කියන්නේ එතනදී හැම මොහොතෙම වටපිට බලනකොට හැම තැනදීම Taman ඒවට බැස ගන්න නැතුව ඒවෙන් හැමසම මිදුණු ස්වභාවයකට අවදි වෙන්න ගන්නවා. හැබැයි ඒක ටිකක් සතියක් දෙකක් පුහුණු වෙන්න ඕනේ. එතකොට තමයි මෙහෙණිනවතර හැම ඊට පස්සේ කවුරු හිටියත් නැතත් හැමතිස්සම අවදිමත් ස්වභාවයක් දැනෙනවා. එතනට අවදි වෙලා ඉන්නේ දිගටම. අපි කිව්ව අරහත් සමාධිය සතරීරියවෙම සිද්ධ වෙනවා කියලා. එතන දැනෙන්න ගනී. ඒක මහණින් වහන්සේටම දැනෙන්න ගනී. අපි ඔය සංඥා වේදනා නිරෝධය කියන එක පරයන්ක විතරක් නෙමෙයිනේ අපි පෙන්නනවානේ අනිත් ඉරියව් වලත් ඒක පවතිනවා කියන එක. ඔය වගේ දේවල් නම් කාටවත් ලීසියෙන් කියන්න බෑ ප්‍රායෝගික වෙලාවම අත්දැකීම තියෙනවා. ආ මේ වාන්ති තියෙන සායෝක දැනක දැකපු දේ. ඔව් අපි අපි ඔව් අපි අත්දැකීම කියන්නේ. අපේ අත්දැකීම කියන්නේ හැබැයි අපි දන්නවා අපි අපි ඒ දකින දේ ඒ දැන් මෙහෙණින් වහන්සේට පෙන්නපු දර්ශනේ තියෙනවා. අපි ඕක අපතබ්බල්ලා කියනවා නෙමෙයි. අපි ඔය දැන් අනිත් දැන් එදා මෙහෙණින් වහන්සේ කතා කරන මේ චිත්‍රයක පොතක් අඳින්න අපි හැම කිව්වේ කොහෙවත් දිහා බලලා නෙමෙයි. ඒ වෙලාවේ මෙහෙණින් වහන්සේට තේරුම් කරන්න උත්සාහ කරපු එක විතරයිනේ. ඔයක මේ මෙහෙණින් වහන්සේට තේරුණා ඒ වෙලාවෙම තමයි ඒක කිව්වේ කියලා. ඊට කලින් හිතලත් නෙමෙයි. ඒ වෙලාවෙම මෙහෙණින් වහන්සේට මේක තේරුම් කරන්නේ කොහොමද කියලා මට තේරුනේ නෑ මාරිවංශ මට මොකක් හරි අවුලක් තිබ්බේ වෙලාවේ. <laughs> ඒක මෙහෙණින් වහන්සේටමද කිව්වේ චිත්‍රයක කතා? මට මෙහෙණින් වහන්සේට නෙමෙයි වෙන මෙහෙණින් වහන්සේ නමකට කිව්වේ ඒකනේ. ඊට පස්සේ ආරයන් වහන්සේට ඔව් මෙහෙණින් වහන්සේට ඒක කිව්වනේ. තවත් මෙහෙණින් වහන්සේ කෙනෙකුට කිව්වා. ඔව් ඊට පස්සෙත් ආයි කිව්වා. හොඳයි මෙහෙණින් වහන්සේ මේක හොඳින් දකින්න මේ මේ ලුණු රහ වගේ දැනෙන එකක් සාන්දිටික දෙයක් මේ කියන්නේ. ඇත්තටම මෙතන මේ දකින මොහොතේම දකින දර්ශනයක් ප්‍රත්‍යুৎপন্ন ධර්මයක් මේ කියන්නේ. මේ මොහොතේම දකින එකක් පෙරපසු නොවි දකින එකක්. එතනම බිත්තිය දකිනකොට එතන බිත්තියක් නෑ නෙමෙයි. හැබැයි බිත්තියක් නෑ ඔන්න ඔය කියප එක. දැන් පොළොව දකිනකොට පොළොව නෑ නෙමෙයි. නමුත් ඇත්තටම පොලොක් නැහැ. ඕක දැන් හැම පැත්තෙම මෙනේ කරන එක මේක ඇත්තටම පොලොක් නැහැ කියන්නේ මේක නාමයේ පැත්තේ. හැබැයි ඇත්තටම පොලොක් එහෙමකට පේනවා. නමුත් ඒ පොළොවේ කියන වටිනාකමක් Tamante දැනෙනවා නම් ඒ කියන්නේ තාම පොළොව තියෙනවා. හැබැයි මේ වටිනාකම ටික ටික Tamante එහෙම දැනෙනකොට දැනෙන්න ගන්නවා නැති වෙනවා. අන්න එතකොට තමයි අන්න කාමරාගේ දුර වෙන්නේ. අන රූප අර තුන් භූමියම හඳුනගෙනයි යන්නේ ගැලවිලා. පොතක් නෑ නෙමෙයි තියෙනවත් නෙමෙයි හැබැයි නෑ කිව්වත් වැරදි තියෙනවා කිව්වත් වැරදි හැබැයි ඇත්තටම එහෙම දෙයක්වත් නෑ නෑ කියන්නේ කියන්න බෑනේ වචනෙන් කියන්න බෑ කියන්න බෑක දැනින්නෙත් දැනින්නෙත් තව ඉස්සරහට අපි මේක තව ටිකක් හොඳින් ඉදිරිපත් කරන්න අපි එදත් කිව්වා ඔය වගේනේ මේක තව ටිකක් <laughs> හොඳින් ඉදිරිපත් කරනවා කියලා හොඳයි එහෙනම් අනිත් ඒවා